ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක කොටසක් ගැන. ඔව්. ඒ තමයි තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රය. මේක සිද්ධ වෙන්නේ විශාල මහනුවර අර කූටාගාර ශාලාවේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ. ඔව් ඒ කාලේ. එතකොට උන්වහන්සේ වඩිනවා වච්චගොත්ත කියලා පරිබ්‍රාජකයෙක් මුණ ගැහෙන්න. ඒක පුණ්ඩරික පිරිවැජියාරාමයට නේද? ඔව්, එතනට. ඉතින් මේ හමුවීමේදී වචගොත් අහනවා ප්‍රශ්න ටිකක්. විශේෂයෙන්ම බුදුරදුන්ගේ සර්වංජ බව ගැන අහපු දෙයක් මුල් කරගෙන. ඔව්, ඒක තමයි මුල. බලමු අපි මේ සංවාදේ කොහොමද දිගහැරෙන්නේ කියලා. හරි. එතකොට වචගොත්ත මුලින්ම අහන්නේ මොකක්ද? එයා අහනවා භවත් ගෞතමයන් වහන්සේ සර්වඥයි සර්වදර්ශියයි. ඒ කියන්නේ ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, නිදාගන්නකොට, ඇහැරිලා ඉන්නකොට හැම වෙලාවෙම නොකඩවාම ඥාන දර්ශනය පිහිටලා තියනවා කියලා ප්‍රතිඥා දෙනවා කියලා මං අහලා තියෙනවා. හ්ම් ඒ කියන්නේ හැම තත්පරේව හැමදේම දකින්නවා වගේ අදහසක්. ඕ ඒ වගේ අදහසක්. ඉතින් එයා අහනවා මේක ඔබ වහන්සේම වදාළ දෙයක්ද? එහෙම නැත්නම් කවුරු හරි ඔබ වහන්සේක අභූතයෙන් චෝදනා කරනවද කියලා. ඒ කියන්නේ කාලෙත් බුදුහාඳුරන්ගේ ඥානය ගැන විවිධ මත තිබිලා තියෙනවා. ඕ ඕ ඒක පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට දෙන උත්තරේ හරීම පැහැදිලි. මොකද උන්වහන්සේ කියන්නේ? උන්වහන්සේ කියනවා වච්චය ඔය විදිහට කියන අය ඉන්නවා නම් එයා කියන්නේ මං කියපු දෙයක් නෙවෙයි. ඒ අය අසත්‍යයෙන් අභූතයෙන් මට චෝදනා කරනවා කියලා. ඒ කියන්නේ ඒ මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණයෙන්ම උන්වහන්සේ පැහැදිලි කරනවා ඒක තමන්ට කරන වැරදි චෝදනාවක් කියලා. අර නිරන්තරයෙන් හැම තත්පරේම හැම දෙම දකින්නවා කියන අදහස උන්වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒක හරිම වැදගත් පැහැදිලි කිරීමක් නේද? එතකොට මිනිස්සු වැරදිට හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඔව් වැරදි වැටහීමක් තිබිලා තියෙනවා. එදෙන් වච්චගොත්ත ඊළමට අහනවා එහෙමනම් කොහොමද කියන්නේ යන්න ඕනේ. බුදුරදුන්ගේ ඥානය ගැන නිවැරදිව කියනවනම් එනවනම් ඒක තමයි මං කියපු දෙයක් වෙන්නේ. ඒක මට කරන අභූත චෝදනාවකුත් නෙවෙයි. ඒක ධර්මයටත් අනුකූලයි. කරුණ සහිතයි කියලා. ආ, ඒ කියන්නේ ਸਰවඥ කියනවට වඩා ත්‍රිවිජ්ජ කියන එක තමයි නිවැරදි. උන්වහන්සේට අනුවව. ඒක තමයි උන්වහන්සේ අනුදැන වදාළ විදිය. එතකොට මොනවද මේ ත්‍රිවිද්‍යාවන්? මේ ත්‍රිවිජ්ජ කියන එකෙන් අදහස් වෙන ඥාන තුන මොනවද? හරි. පළවෙනි එක තමයි අර පුබ්බේ නිවාසානුසති ඥානය. පුබ්බේ නිවාසානුසති. ඔව්. ඒ කියන්නේ Taman කැමති තාක්තුරට අතීත භවයන්. ಜಾති එකක් දෙකක් 10ක් 100ක් 1000ක් ලක්ෂයක්. එහෙම නැත්නම් සංවට්ට කල්ප විවට්ට කල්ප ගණනාවක් පවා. ඒ භවවලදී Tamanගේ නම, ගෝත්‍රය, ආහාර පාන, සැප දුක් විඳ හැටි, ආයුෂ්‍ය ප්‍රමාණය මේ වගේ සියලු විස්තර සහිතව සිහිපත් කිරීමේ හැකියාව. හරිම පුදුම හැකියාවක්. ඔව්. අන්න ඒක පළවෙනි විද්‍යාව. හරි. දෙවෙනි එක. දෙවෙනි එක දිබ්බ චක්කු ඥානය. හ්ම්. නැත්තම් චුතුපපාත ඥානය කියලාත් කියනවා. දිවස. දිවස. ඔව්. මිනිස් ඇස ඉක්මවපු පිරිසිදු දිවසින් සත්වයන් චුත වෙන හැටේ. ඒ කියන්නේ මැරෙන හැටේ. උපදින හැටේ. හීන ප්‍රනීත හොඳ වර්ණ තියෙන නරක වර්ණ තියෙන සුගතියට යන දුගතියට යන හැටේ. මේ ඔක්කොම දකින්නේ කොහොමද? කර්මානුරූපව. කර්මයට අනුව. ඔව්. මේ සත්වයන් කාය දුෂ්චරිතෙන්, වචී දුෂ්චරිතෙන්, මනෝ දුෂ්චරිතෙන් යුක්ත වෙලා ආර්යයන්ට උපවාද කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වෙලා මරණින් මතු අපායේ දුගතියේ නිරය උපදිනවා කියලත්. අනිත් පැත්තට කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතෙන් යුක්ත වෙලා ආර්යයන්ට උපවාද නොකර සම්මා දෘෂ්ටික වෙලා සම්මා දෘෂ්ටි කර්ම සමාදන් වෙලා මරණින් මතු සුගතියේ ස්වර්ගලෝකයේ උපදිනවා කියලා. ඔය විදිහට කර්මයට අනුව සත්වයන් චුත වෙන හැටි, උපදින හැටි දකින්න ඥානිය තමයි දිවෙණිය එක. ඒක හරිම ගැඹුරුයි. එතකොට තුන්වෙනි විද්‍යාව. තුන්වෙනි එක තමයි ලුතුම් එක. ආසවක්කය ඥානෙ. ආසවක්ය කෙලෙස් නැසීම. හරියටම ආශ්‍රව ඒ කියන්නේ කෙලෙස් ක්ෂය කිරීමෙන් ඒ කියන්නේ නැති කරලා දැමීමෙන් අනාශ්‍රව චිත්ත විමුක්තියත්. සිතේ මිදීම. ඔව්. කෙලෙස් වලින් සිත මිදීම. ඒ වගේම ප්‍රඥා විමුක්තියත්. ප්‍රඥාවෙන් ලබන මිදීම. ඔව්. මේ දෙකම මේ ජීවිතේදීම තමන්ගේම අභිඥාවෙන් ඒ කියන්නේ විශිෂ්ට ඥානියෙන් ප්‍රත්‍යක්ෂ කරලා සාක්ෂාත් කරගෙන වාසය කිරීම. නිවනට පත්වීම. නිවනට පත්වීම. අන්න ඒක තමයි තුන්වෙනි විද්‍යාව. හරි. ඒ කියන්නේ බුදුහාමුදුරෝ තමන්ව හඳුන්වන්නේ මේ විද්‍යා තුන ප්‍රගුණ කරපු කෙනෙක් හැටියට. ඔව්. දෙවිජ්ජ කියන්නේ ඒකයි. මේක නිකම්ම තියෙන ඥානයක් නෙවෙයි මේක ප්‍රගුණ කරලා සාක්ෂාත් කරගත්ත දෙයක්. බොහොම පැහැදිලි. දැන් මේ ත්‍රිවිද්‍යාව පැහැදිලි කරාට පස්සේ වච්චගොත්ත තවත් ප්‍රශ්න අහනවා නේද? ඔව්. විශේෂයෙන්ම ගිහියන් ගැන එහෙම. ඔව් එයා අහනවා භවත් ගෞතමයන් වහන්ස ගිහි බන්ධන වලින් මිදිලා නැති ඒ කියන්නේ ගිහි ජීවිතේම ඉන්න කෙනෙක් කය බිඳී මරණින් පස්සේ දුක් කෙලවර කරපු කෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ gedara dore ඉඳන්ම අර පංචකාම සැප විඳිමින් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා වගේ. ඔව් ඒ වගේ තේරුමක්. ගිහි බැඳීම් ඇතුවම ඉඳලා නිවන් දකපු කෙනෙක් ගැන යහන්නේ. බුදුරදුන්ගේ පිළිතුර. හරිම කෙලින්. වචය ගිහි බන්ධන අත් නොහැර ඉඳලා කය බිඳීමෙන් පස්සේ දුක් කෙලවර කරගත්තු එකම ගිහියෙක්වත් නෑ. නෑමයි. හරිම තීරණාත්මකයි. ඔව්. හැබැයි එතකොට වචගොත්ත අහනවා ඇති ගිහියෙක්ට අඩුම ගානේ හොඳ තැනක සුගතිය කිපදෙන්නවත් බැරිද කියලා. ඔව්. ඒ ප්‍රශ්නෙත් අහනවා. ගිහි බන්ධන අත් නොහැරපු ඒත් කය බින්දීමේ පස්සේ සුගතියේ ස්වර්ග ලෝකයේ උපන්න කෙනෙක් ඉන්නවද කියලා. එතකොට මොකද කියන්නේ? එතනදී බුදුරදුන් කියනවා වචය එහෙම ගිහියෙක් දෙන්නෙක් නෙවෙයි 100ක් 200ක් 500ක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ ගිහියෙක්ට නිවන් දකින්න බැරි වුණාට යහපත්ව ජීවත් වුණොත් සුගතිය ලබන්න පුළුවන්. ඔව් සුගතිගාමි වෙන්න පුළුවන් කියන එක පැහැදිලියි. ගොඩක් දෙනෙක් එහෙම වෙලා තිනවා කියලාත් කියනවා. හරි. දැන් ගිහියන් ගැන අහුවා ඊළඟට අහන්නේ අනිත් ආගමික මත දරණ අය ගැන වෙන්නේ නැති. ඔව් ඊළඟට වච්චගොත් අහනවා භවත් ගෞතමයන් වහන්සේ කිසියම් ආජීවකෙක්. ඒ කියන්නේ අන්‍ය තීර්ථක ශ්‍රමණේක් කය බිඳීමෙන් පසු දුක් කෙලවර කරපු කෙනෙක් ඉන්නවද කියලා? බුදුදහමෙන් පිට කෙනෙක් නිවන් දැකලා තියෙනවද කියලා? ඔව්. එතනත් පිළිතුර කලින් වගේමයි. වච්චය කය බිඳීමෙන් පස්සේ දුක් කෙලවර කරපු එකම ආජීවකයෙක්වත් නැහැ. ඒත් නැහැ. ඔව්. එතකොට අර ගිහියන් වගේම අන්‍යාගමික කෙනෙක්ට අඩුම ගානේ සුගතියකවත් උපදින්න පුරවන්ද? අන්න ඒ ප්‍රශ්නයත් වච්චගොත් අහනවා. එහෙමනම් කය බිඳීමෙන් පසු සුගතියේ ස්වර්ගලෝකයේ උපන්න ආජීවකයෙක් ඉන්නවද? මෙතනදී බුදුරදුන් දෙන උත්තරේ තමයි හරිම විශේෂ. මොකද? උන්වහන්සේ වදාරනවා වච්චය මම මේ අණු එක්කල්පයක් ආපස්සට සිහි කරලා බලනකොට කල්ප 91ක්. ඔව් 91 කල්පයක් ආපස්සට බලනකොට මම දන්න විදිහට එකම එක ආජීවකයෙක් හැරෙන්න එකම එක්කෙනයි එකම එක ආජීවකයෙක් හැරෙන්න වෙන කිසිම ආජීවකයෙක් ස්වර්ග ලෝකේ උපන්න බවක් මම දන්නේ නැහැ කියලා. 91 කල්පයකටම එක්කෙනෙක් විතරද? ඔව් ඒ එක්කෙනා ගැනත් විස්තරයක් කියනවා. මොකද ඒ ස්වර්ගයේ උපන්න ආජීවකයාත් කම්මවාදී කිරියවාදී කෙනෙක්. කම්මවාදී කිරියවාදී. ඒ කියන්නේ? ඒ කියන්නේ කර්මය සහ කර්මඵලය විශ්වාස කරපු කෙනෙක්, ක්‍රියාව සහ එහි විපාකයේ පිළිගත්ත කෙනෙක්. ආ, ඒ කියන්නේ අනිත් අය වගේ කර්මය ප්‍රතික්ෂේප කරපු කෙනෙකුත් නෙවෙයි. එහෙමයි පේන්නේ. ඒ විශ්වාසයේ තිබුණු කෙනෙක් තමයි ඒ විදිහට සුගතියට ගිහින් තියෙන්නේ. ඒත් අණු එක්කල්පෙකටම එක්කෙනයි. ඒක ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. ඒ කියන්නේ බුදුදහමෙන් පිටත කෙනෙක්ට සුගතිය ලැබීමත් අතිශයම දුර්ලභ දෙයක්. හරියටම ඒක වච්චගොත්ත කෙනත් ඒ වෙලාවෙම තේරෙනවා. එයා මොකද කියන්නේ? වච්චගොත්ත කියනවා භවත් ගෞතමයන් වහන්සේ එහෙමනම් අනිත් තීර්ථකයන්ගේ ආයතන, ඒ කියන්නේ අනිත් ආගම් අඩුම ගානේ ස්වර්ගයට යවන කෙනෙක්ගෙන්මත් හිස් නේද කියලා. ඒ කියන්නේ ස්වර්ගයටවත් යන්න කෙනෙක් ඒ ආගම් වල නැති තරම් නේද කියලා අහනවා. ඔව්. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. එසේ වච්චය, එසේ වච්චය, ඒ අන්‍ය තීර්ථකායතන අඩුම තරමින් ස්වර්ගයට යවන කෙනෙක්ගෙන් පහ හිස් තමයි කියලා. ඒක නම් බලවත් ප්‍රකාශයක්. ඔව්, ඇත්තම. ඉතින් මේ මුළු සංවාදය දිහා බැලුවම අපිට මොනවද උකහා ගන්න පුළුවන් ප්‍රධාන කාරණා? එකක් තමයි බුදුරජාණන් වහන්සේ තමන්ව අර හැමතිස්සෙම හැමදේම දකින සර්වඥයෙක් විදියට හඳුන්වනවට වඩා අර ත්‍රිවිද්‍යාලාභී කියන එකට කැමති වුණා බව. තමන් ප්‍රගුණ කරපු සාක්ෂාත් කරගත ඥාන තුනක් ගැන කිව්වා. ඔව් ඒක පළවෙනි කාරණය. දෙවෙනි එක ගිහි ජීවිතේ බැඳීම් තියාගෙන ඉඳලනම් දුක් කෙලවර කරන්න, ඒ කියන්නේ නිවන් දකින්න බෑ කියන එක. ඒකත් හරිම පැහැදිලි. හැබැයි යහපත් ගිහි ජීවිතයකින් සුගතියක් ලබන්න පුළුවන් කියන එක ඒ වගේම පැහැදිලි. හරි. තුන්වෙනියට. තුන්වෙනි කාරණේ තමයි බුදුදහමේ මාර්ගෙන් පිටින් අයට අන්‍යාගමික ශ්‍රමණයන්ට විමුක්තිය තියා සුගතියක් ලැබීමත් අතිශය දුර්ලභ දෙයක් කියන එක. අර 90 කල්පෙට එක්කෙනෙක් කියන කතාවෙන් ඒක හොඳටම පේනවා. ඔව්. ඒකෙන් ඒ මාර්ගවල යම් විදිහක හිස් බවක් ගැන තමයි කියවෙන්නේ. අඩුම තරමේ සුගතිය සම්බන්ධයෙන්වත්. ඇත්ත. ඉතින් මේ කාරණා එක්ක බැලුවම මේ දේශනාවෙන් අපිට නිකම්ම හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? ඔව් අනිවාර්යෙන්ම. මට හිතෙන විදිහට මේකින් මතුවෙන වැදගත් ප්‍රශ්නයක් තමයි විමුක්තිය වගේ උත්තරීතර ඉලක්කයක් සපුරා ගන්න නම් නිකම්ම යහපත් චේතනා තිබිලා එහෙම නැත්නම් යම් දෘෂ්ටියක් මතයක් දරන් ඉඳලා විතරක් මදි කියන එක. හ්ම්. ඒ කියන්නේ නිශ්චිත ඥානයක්, නිශ්චිත පිළිවෙතක් අවශ්‍යයි කියන එක. ඔව්. ඒ නිශ්චිත ඥානය විශේෂයෙන්ම අර ආසවක්ඛය ඥානයේ වගේ සහ ඒකට ආදාළ පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය නැතුව බෑ කියන එක වගේ අදහසක් එනවා. අනිත් අතට අර තෙවිජ්ජාවෙන් කියවෙන ඥානයන්ගේ ස්වභාවය ඒව නිකම්ම දැනුම නෙවෙයි ඒව ප්‍රගුණ කර යුතු සක්‍රීය ඥානයන්. ඒක හිතන්න වටින කාරණයක්. යහපත් වෙන්න උත්සාහ කරන එක විතරක් ඇටිද එම් නැත්නම් ඒකට නියම මාර්ගය දැනගෙන ඒකී යන්නම ඕනේද කියන එක ගැන හිතන්න වෙනවා. ඔව් ඒ ප්‍රශ්නය මේ සූත්‍රයෙන් මතුවෙනවා. බොහෝ ස්තුතියි මේ වටිනා කරුණු පැහැදිලි කළාට. ඔබතුමියටත් ස්තුතියි.